ගත කරන Brahmcharitවය නැත්තම් උතුම් ජීවිතය වටිනාකම අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ වටිනාකමේ තුල තියෙන්නේ සම්පූර්ණයෙන්ම කාමයේ කියන ලාමක කාරණාව හා එකතු නොවන්නා වූ ජීවිතයක් පිළිබඳව සත්‍ය හොයන තැනදී කාමයේ කියන ලාමක දෙයක එකතු වීම ඉක්මවලා ඒ ධර්මයේ තුල ලබන්නා වූ ආධ්‍යාත්මික ශාන්තිය කරා යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. අද කෙටි දේශනාවක් මම පැහැදිලි කරලා දෙන්නේ මේකත් ගොඩාක් වටිනවා පැවිදි ජීවිතය තුළ පැවිද්ද ගත කරන ආකාරය පිළිබඳව තේරුම් ගන්න පැවිද්දේ වටිනාකම පැවිද්ද තුල තියෙන උතුම් ශ්‍රේෂ්ඨ ජීවිතයේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න ගොඩාක් ඒක වටිනවා. ඉතින් සැබෑම භ්‍රමචර්යාව පිරිසිදු භාවය පිළිබඳව භ්‍රමචර්යාව කියන්නේ උතුම් ජීවිත හැසිරීම. ශ්‍රේෂ්ඨ ජීවිත හැසිරීම. ඒ ශ්‍රේෂ්ඨ ජීවිත හැසිරීම පිළිබඳව චීවරයක් එක්ක ගත කරනකොට තියෙනට ඕනේ අන්නේ ශ්‍රේෂ්ඨ ජීවිත හැසිරීම පිළිබඳව මේ අංගුත්තර නිකාය සත්තක නිපාතයේ හතර පොත් වහන්සේ තුල තියෙන සත්තක නිපාතයේ තියෙනවා මේතුණ කියලා සූත්‍රයක් සත්ත මේතුණ මයිතුණ නැත්නම් බ්‍රහ්මචර්යාව පිරිසිදු නොවන්නා වූ කාරණා හතක්. බඹසර පිරිසිදු නොවන්නා වූ කාරණා හතක්. සැබෑම උතුම් වූ ශ්‍රේෂ්ඨ ජීවිතයක් සිදු නොවන කරුණු හතක්. ඉතින් මෙන්න මේ වගේ වෙන්වට තමයි බුදුරන් වහන්සේගේ චරිතයේ තිබුණේ. මේ වගේ වෙන්ව චරිතයක් තමයි සැබෑවටම පැවිදි ජීවිතයක් තුළ ඒ බඹසර කියන කාරණාව උතුම් චර්යාව කියන කාරණාව තුළ තියෙනට ඕන නැත්තේ. සවැත් නුවර නිදාණය අතකෝ ඥානසෝනි බ්‍රාහ්මනෝ යේන භගවා තේන ප්‍රසංකමි එකල්ලි ඥානසෝනි කියන බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ ළඟට එළඹිලා භගවතෝ සද්දින් සම්මෝධින් සම්මෝධනියන් කතං සාරාණියන් විතිසාරිත්වා එකමන්තරණේ සීදී සුහඳ සීලී කතාවේදීලා හතුරු සාමයේ කියදුනට පස්සේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ කාරණාව ජානසෝනි බ්‍රාහ්මණයා කියනවා. බවම්පිනෝ සමනෝ නෝ සමනෝ ගෝතමෝ බ්‍රහ්මචාරි පටජානීති. ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේ බ්‍රහ්මචාරි කියලා ප්‍රතිඥා කරනවාද කියලා අහනවා. උතුම් ජීවිතයක් ගත කරනවා කියලා ප්‍රතිඥා කරනවාද? එතන බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනෙකුගේ භ්‍රමචාරිත්වයේ ප්‍රතිඥාව මෙන්න මේකෙන් ඉස්මතු වෙලා එනවා. භ්‍රමචාරිත්වයේ ප්‍රතිඥා නොවීම, ඒ කියන්නේ උතුම් චර්යාව නැති බවත් මේකෙන් හොතට ප්‍රකට වෙනවා. යං ඊතම් බ්‍රාහ්මණ සම්මා වදමානෝ වදෙය අඛණ්ඩං අච්චින්දං අසබලං අකම්මෝසං අකම්මාසං පරිපූර්ණං පරිසුද්ධං භ්‍රමචර්යං චරති මමේ වේතං බ්‍රාහ්මණ සම්මා වදමානෝ වදෙය යම් බ්‍රාහ්මණයෙක් යම් කිසි කෙනෙකුට කියනවා නම් නොකැඳුණු නොසිඳුණු පරිපූර්ණ පිරිසිදු වූ බවසර පුරනවා කියලා බ්‍රාහ්මණයේ ඒක මනාකොට කීමක්. එහෙම කියනවා නම් ඒ කාරණාව මනාවම කියන්නේ මා මුල් කරගෙනමයි. බ්‍රාහ්මණයේ මම මැනවි නොකැඳුණු නොකැලැල් පිරිසිදු වූ උතුම් චර්යාවක් ජීවිතේ පුරනවා කියලා බුදුරණවහන්සේ වදාරනවා. කිම්පන භෝගෝතම බ්‍රහ්මචාරියස්ස ඛණ්ඩම්පි චින්දම්පි මේ බවත් ගෞතමයන් වහන්සේ බඹසර කැඩෙන්නේ සිදෙන්නේ ඒ වගේම උතුම් චර්යාව උතුම් ශ්‍රේෂ්ඨ හැසිරීම පුල්ලි වන්නේ පුල්ලි කෙනෙක් පැලල්වන්නේ කොයි වගේ දෙයකින්ද කියලා අහනවා. ඔන්න එනම් මේකේ හතක් වෙන්නනවා බඹසර උතුම් චර්යාව කැලල් වෙන සිදෙන කැඩෙන පුල්ලි ඇති වෙනවා. මෙන්න මේ හතම සිදු නොවන තැනදී තමයි භ්‍රමචර්යාව උතුම් චර්යාව කියන කාරණාව ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ. ඉද බ්‍රාහ්මණ ඒකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා සම්මා බ්‍රහ්මචාරීන් පටිජානමානෝ නහේවකෝ මාතුගාමං දැන් යම්කිසි ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණේක් හරි පැවිද්දේ උතුම් චර්යාවක් කියලා යාලා ප්‍රතිඥා දෙනවා මම ශේෂ චර්යාවකින් ඉන්නේ කියලා. කොහොමත් මෛත්‍රීර සේවනයේ යෙදෙනවා නම් එතන කොහොමත් ප්‍රතිඥා දීමක් කරන්නත් බැහැනේ. මෙහිම ප්‍රතිඥා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණවරු පැවිදි අය මෛත්‍රීර සේවනය කරන්නේ නැහැ. දයන් දයන් මේව සමාපත්තින් ආපජ්ජති කියන එක නැහැවකෝ. කාන්තාවන් එක්ක දෙන්න දෙන්න එකතු වීමක් වෙන්නේ නැහැ. මෛත්‍රීර සේවනය කරන්නේ නැහැ. අප්‍රිකකෝ මාතුගාමස්ස උච්ඡාදන පරිමා පරිමර්ධන නහා පන සම්බාහන සාදීති. හැබැයි මෝ කාන්තාවකගේ සම්බාහනය කිරීම කියන්නේ දැන් අපි මසාජ් කරනවා කියන්නේ අන්නේ කාරණාව ඉවසනවා. එහි ආස්වාදයට කැමති වෙනවා. එයින් සතුටටපත් වෙනවා. අයං මුච්චති බ්‍රාහ්මණ බ්‍රාහ්මණය මෙන්න මේ කාරණාව අපිරිසුද්ධ බ්‍රහ්මචර්යයන් කරද්දී අපිරිසිදුයි ඒ චර්යාව. දැන් Brahmacharyaව කියන්න බෑ කොහොමද මෛතුනේ කරනවා නම් ඉතින් මෙතන කියන අපුරුසු Brahmacharyaව. සංයුක්තව මේතුණු සංයෝග මෛතුනේ හා යුක්තයි කියනවා. මෛතුනේ හා සංයුක්තයි කියනවා. සංයෝගයි කියනවා. න පරිමුච්චක ජාතිය ජාතිය ශේ කරන්නේ නෑ ජරා මරණ ඉක්මවන්නේ නෑ. දුක දුම්නස ඉක්මවන්නේ නෑ දුක පිරිසිඳ හොයන්නේ නෑ කියලා බුදුරණන් වහන්සේ වදාරනවා. එතකොට මෙන්න පළවෙනි කාරණාව. පළවෙනි කාරණාව තමයි කාන්තාවකගේ සම්බාහනයේ ඉවසීම කියන එක. එයා ජීවිතයේ උතුම් චර්යාවක් නැහැ. දෙවෙනි කාරණාව දාරන පුණජපරම් බ්‍රාහමණ ඉදේකච්චේ සමනාව බ්‍රාහමණාව සම්මා බ්‍රහ්මචාරී පටජානමාන යම් සමනේ බ්‍රාහමණේ මනාව බ්‍රහ්මචර්යාවයි කියලා ප්‍රතිඥා දෙනවා ඒ වගේ මාතුගාම අය සමග ඒ එකතු වීමක් වෙන්නේ නැහැ. ඒ සමාපත්තියට එකතු වීම යන්නේ නැහැ. නැහි මාතුගාමස් ඒ වගේ මාතුගාම කාන්තාවන්ගේ සම්බාහනය ඉවසන්නේත් නැහැ. ඒ කාරණාව කරන්නේත් නැහැ. අපිටකෝ මාතුගාමේ සද්දෙන් සංජ ගහති සංකිලති සංකලායති. හැබැයි කාන්තාවක් සමග මාගමක් සමග සිනාසෙමින් කතා කරනවා. ක්‍රීඩාවක් හැටියට ක්‍රීඩා කියන්නේ සෙල්ලම් කරනවා, සිනාසිනවා, සිනාසිසි කතා කරනවා. අන්න බලන්න එතකොට එන කාන්තාවක් එක්ක ඒ සිනාසිසි කතා කරන කාරණා බුදුරන් වහන්සේ උදාරනවා මේකත් Brahmacharya අපිරිසුදු භාවයක්. ඒ වගේම මෙන්න මේ කාරණාව එහෙම කටයුතු කරනවා නම් ක්‍රීඩාව සිනාසීම කියන කාරණාව කාන්තාවක් එක්ක ඔහුට ඔහු මෛත්‍රියෙන් හා එකතුලා ඉන්නේ කියනවා. ඔහුට ජාති ජරා මරණ දුක ඉක්මවන්න බෑ කියනවා. ඉක්මවීමක් වෙන්නේ නැහැ කියනවා. ඒක බලන්න පළවෙනි කාරණාව සම්භාහණය කියන එක දෙවෙනි කාරණාව සිනාසීම ක්‍රීඩා කිරීම විනෝද ජනක බව කාන්තාවක් එක්ක ඒ විදිහට සිදු කිරීම ඒකෙනත් බ්‍රහ්මසාර අපිරිසිදු කෙනෙක් කියනවා. තුන්වෙනි කාරණාව පැහැදිලි කරනවා නැපි මාතුගාම ඒ වගේම අර විදිහටම Brahmachari ප්‍රතිඥා දුන්න ශ්‍රමණ බ්‍රාහ්මණේ අර විදිහට කාන්තාවක් සමග එහෙම hina යන ක්‍රීඩා කරන කාරණාව කරන්නේත් නැහැ. අපිටකෝ මාතුගාම චක්ුණා චක්කුන් උපනිජ්ජහයති පෙක්ඛති. නමුත් කාන්තාවකගේ ඇහැ මූණට මූණ බලනවා කාන්තාවක් දිහා. දැන් මම ඔය ඉස්සර පවා කියලා දුන්න මගේ සාමාන්‍ය අපි කියන්නේ පැවිද්දගේ චරිතය තියෙනවනේ කාන්තාවකගේ මූණ මූණ නොබලන ගතිය. එතකොට කාන්තාවකගේ මූණට මූණ බලලා කතා කරනවා. මෙන්න මේ කාන්තාවකගේ මූණට මූණ බලලා කතා කිරීම නැත්නම් ඉස්සරහට බලලා කතා කිරීම කියන මේ කරුණ Brahmacharya කියලා කියනවා. බඹසර අපිරිසුදු වීමක් කියනවා. මේ කරුණේ යුක්ත තනදී ජාති ජරා මරණ දුක දුන්නාට පිරිසිදු වෙන්න බෑ කියලා. ඒක ඉක්මවන්න බෑ කියලා. එහෙනම් ඔන්න හොඳට තේරුම් ගන්න. දැන් පළවෙනි එක වෙන්නේ නැති වුණාට දෙවෙනි එක යම් පමණකට වෙන්න ඉඩ තිබුණාට තුන්වෙනි එක බොහෝ වෙලාවට වෙන්න ඉඩ තියෙනවා නම් ඒ ජීවිතේ බඹසර පිළිසිදු නැහැ. ඒ කියන්නේ මූණට මූණ බලාගෙන කතා කරන ගතියක් කාන්තාවකගේ තියෙනවා නම් කාන්තාවක් එක්ක ඇස් ඇස් බලාගෙන කතා කරන ගතියක් තියෙනවා නම් එයාගේ ජීවිතේ බඹසර පිළිසිදු නැහැ උතුම් චර්යාව පිළිසිදු නැහැ. ඒ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව නපි මාතුකාමස් චක්කුණා චක්කු ඒ සමන බ්‍රාහ්මණී Brahmacharya ප්‍රතිඥා දීලා හැබැයි ඒකෙනත් මාතුගාම කාන්තාවකගේ මූණට මූණ බලන්නේ ඇහැට ඇහැ බලාගෙන ඉන්නේ නෑ. එහෙන් බලලා කතා කරන්නේ නෑ. අපිචකෝ මාතුගාමාස සද්දං සුනාති තිරෝ කුඩ්ඩං වා තිරෝපකාරං වා හසන්තියාවා බණන්තියාවා ගයන්තියාවා රොදන්තියාවා හැබැයි ඒවා නොකරාට කියන්නේ මූණට මූණ බලාගෙන සිටියාට නමුත් කාන්තාවගේ පිටතින් ඇහෙන සද්දය අහනවා. එයාගේ කටහඬ අහනවා. කියන දේ අහගෙන ඉන්නවා. ගායනා කරන දේ අහගෙන ඉන්නවා. හඬන දේ අහගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට කාන්තාවගේ ශබ්දය අහනවා. ඒ කෙනාටත් Brahmacharyaව පිළිගුණයි කියනවා. ඒතර බලන්න එහෙනම් කාන්තාවගේ කටහඬ අහන තැනදී කාන්තාවගේ හැඳීම, සිනාසීම, ගැයීම, ගායනා කිරීම මෙන්න මේ කාරණා අහන තැනදී බඹසර පිරිසිදු නෑ කියනවා. එතකොට එහෙනම් බලන්න හැබැයි බඹසර පිරිසිදු කර්ම කියන කාරණාවේදී කාන්තාවගේ සින්දුවක් අහන්න බෑ. කාන්තාවගේ සින්දුවක් අහනවා කියලා කියන්නේ කාන්තාව ගායන දෙයක්නේ. එතකොට එහෙනම් එතන බඹසර කිලිට වීමක් වෙනවා. පිරිසිදු බඹසරක් වාසයක් වෙන්නේ නෑ. කාන්තාවක් ගයන සින්දුවක් ඇසීම පවා. බාරද භක්මචාරිත්වය කියන කොච්චර ශ්‍රේෂ්ඨ ජීවිතයක්ද. දැන් මෙහෙම වාසය කරන තැනදී ජාති ජරා මරණ දුක පිළිසිඳ වෙන්නේ නැහැ කියනවා. ඒ ඒ කාරණා වාසයක් නැහැ කියනවා. ඔන්න ඒක තමයි හතරවෙනි කාරණාව. සද්දේ කාන්තාවගේ අහන එක. පස්වෙනි කාරණාව ශ්‍රමණ බ්‍රාහ්මණයේ කවුරු හරි ප්‍රතිඥා දෙනවා බ්‍රාහ්මණේ කියලා බ්‍රහ්මචාරී කියලා. හැබැයි ඒ වුණාට එයා දැන් හඬහන්නෙත් නෑ. ඒ කියන්නේ ගායනා කරන ඒවා, හඬ කටහඬ අඬන ඒවා, hina වෙන ඒවා ඒව අහන්නෙත් නෑ. මේ වගේ ආස්වාදජනක බව භුක්ති විඳින සින්දුවක් අහද්දි කොහොමද ආස්වාදජනක බව භුක්ති විඳිනවන්නේ? ඒ වගේ ආස්වාදජනක බව භුක්ති දැන් ඇහෙනවා කියන එකයි ආස්වාදයෙන් අහනවා කියන එකයි දෙකක්. ආස්වාදයෙන් අහනකොට ඒ ආස්වාදයක් එක්ක එතන බ්‍රහ්මචාරියාව අපිරිසුදුයි. පස්වෙනි කාරණාව තමයි එහෙම සද්දයක් අහන්නේ නැහැ. ඒ වගේම ඒ hina වෙන එකක් හරි ගායනා කරන එකක් හරි අඬන එකක් හරි අහන්නේ නැහැ. අපිටකෝ යානි ස්ථානි කුබ්බේ මාතුගාමේ සද්දින් නමුත් කලින් කාන්තාවක් සමග hina වෙච්ච ඒවා කතා කරපුවා සිහි කර කර ආස්වාදයක් ලැබෙනවා. ඒ කියන්නේ කාන්තාවක් කතා කරපුවා ඒ වගේම hina වෙච්චා අන්න ඒවා සිහි කර කර ආස්වාදයක් ලබනවා. එතනත් මෛතුණයක් කියනවා. මෛතුණිය එකතු වීමක් මේ මේකම පෙන්නනවා. මෛතුණිය එකතු වීමක් කියනවා. Brahmacharya පිරිසිදු නැහැ කියනවා. අමසර වාසී පිරිසිදුකමක් නැහැ කියනවා. ඒ වගේම ජාති ජරා මරණ දුක ඉක්මවීම එදෙන්නේ නැහැ කියනවා. ඒ උතුම් චර්යාව උතුම් ජීවිත පැවැත්ම නැහැ කියලා බුදුරණන් වහන්සේ වදාරනවා. පස්වෙනි කාරණාව ඒක. ඒ කියන්නේ සිහි කිරීම. කියන්නේ කාන්තාවගේ හඬක් අහපු දෙයක් hina වෙච්ච විදියක් සිහි කරන කාරණාව. හයවෙනි කාරණාව පැහැදිලි කරනවා ඒ විදිහට මාතුගාමයක් එක්ක කාන්තාවක් එක්ක කලින් කතා කරපුවා hina වෙච්ච සිහි කරන්නේ නැහැ. අපිජකෝපනස්ස ගහපතිවා ගහපති පුත්තංවා පංචෛකාමෝනේ සම්පිත. නමුත් මේ ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි පංචකාම ගුණයන් භුක්ති විඳින ආකාරය පිළිබඳව අන්න ඒක පිළිබඳව ආස්වාදජනක බවක් ඇතිවෙනවා. ඒ කියන්නේ ගිහි කෙනෙක් පස්කම් සැප ලැබීම පිළිබඳව ලබන තැනදී ඒ ආස්වාදජනක බව භුක්ති විඳිනවා. කියන්නේ ඒ පස්කම් සැපේ තියෙන ආස්වාදය තමම භුක්ති විඳිනවා. හැබැයි වෙන කෙනෙක් පස්කම් සැපේ භුක්ති විඳින්නේ දැන් ඒක නිසා බලන්න පංචකාමයන් භුක්ති විඳීමෙන් ඉක්මවීමේ ජීවිතයක් නෙවෙයි. Taman පංචකාම භුක්ති විඳිනවා කියන එක නෙමෙයි කතා කරන්නේ. වෙන කෙනෙක් පංචකාම භුක්ති විඳින එක සිහි කිරීම කියන කාරණාව ඒ ආස්වාදජනක බවත් එක්ක භ්‍රමචාරියාවේ කිලුටක් තමයි තියෙන්නේ කියනවා. මෛතුන එකතු වීමක් තියෙන්නේ කියලා බුදුරන් වහන්සේ දාරනවා. හයවෙනි කාරණාව හැටියට. හත්වෙනි කාරණාව අවසාන එක නපි පස්සති ගහපතිවා නමුත් දකින්නේ නෑ ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් පංචකාම ගුණයන් එක්ක එහෙම සතුටින් ආස්වාදයෙන් භුක්ති විඳිනවා මිසමන බ්‍රාහ්මණේ අපිටකෝ අන්‍යතර නමුත් ඔහු දැන් එයාගේ ඔක්කොම ඉවරයි අර විදිහට සාගික භාවය විශ්වෙන විදිහ කටයුතු මොකුත් නෑ හැබැයි මේ මොකුත් නැති වුණාට ඔන්න බලන්න මේ මෛතුණියක් පැහැදිලි කරන්නේ මේ පැහැදිලි කරන්නේ Brahmacharya කිලුට මොකද්ද අපිටකෝ අඤ්‍යතරං දේවනිකායන් පනිදාය බ්‍රහ්මචරියං චරති. ඉමිනාහං සීලේනවා වතේනවා තපේනවා බ්‍රහ්මචරියේනවා දේවෝච භවිස්සාමි දේවාඤ්ඤ තරෝ තරෝචාපි සෝ තදස්සාදීති අන්න ඒ ආස්වාදේ භුක්ති දින මොකද්ද මම මේ සිල් රකින එකෙන් මේ ගුණවත් භාවයේ මේ Brahmacharyaවේ මෙන්න මේ වගේ දේවනිකායකට යනවා නම් හොඳයි කියලා හිත පිහිටවා ගන්න. ඒ කියන්නේ තමන් ගුණවත් වෙලා තමන් සිල්වත් වෙලා වතපිළිවෙත කරමින් ඒක මුල් කරගෙන දිව්‍ය ලෝක යනවා නම් හොඳයි කියලා ඒකේ හිතම හිතවා ගන්න. ඒ සඳහා තමයි බඹසරවසන බාණන් දිව්‍ය ලෝක යෑම පිණිස බඹසරවසන කාරණාව. යම් කිසි දේව නිකායකට යෑම පිණිස බඹසරවසන කාරණාව. ඊදාම්පිකෝ බ්‍රාහ්මණ බ්‍රහ්මචාරය මේක බ්‍රහ්මචාරය කැඩීමක් සිඳීමක් පළුදු වීමක් කියන. අයං මුච්චති බ්‍රාහ්මණ බ්‍රාහ්මණය මෙන්න මේක අපිරිසුද්ධම් බ්‍රහ්ම පරිසුද්ධ බ්‍රහ්මසර වාසයක් නෙමෙයි කියනවා. සංයුක්තව මේක නම් සංයෝගෝ නොයිතුවනේ හා එකතු වීමක් කියනවා. බ්‍රහ්මචරි වාසයක් නෙමෙයි කියනවා. නේ පරිමුච්චති ජාතිය ජාති ජරා මරණ සෝක පරිදේ දුක් දුම්නස උපායස පිරිසුදු වෙන්නේ නැහැ කියනවා. යාව කිංචාහම් බ්‍රාහ්මණී මේ සංසත්තානම් මෛතුන සංයෝගාන මෙන්න මේ සප්ත මෛතුන සංයෝගයේ මෛතුණිහා එකතු වීම මොනවා හෝ කාරණාවක් මා තුළ ප්‍රහීන නෑ කියලා දකින්නේ කියනවා. බුදුරන් වහන්සේ තුළ සියල්ලක්ම ප්‍රහාණයි. නේවතාවහං බ්‍රාහ්මණ සදේවකස්ස ලෝක සමාරකස්ස සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේ මනුස්සානුත්තරං සම්මා සම්බුද්ධ අභිසම්බුද්ධ අන්න යම් තාක් මේ සප්තමයිතෝනේ මාතුල අප්‍රහීන වුණා නම් අප්‍රහීන වෙන තාකල් ප්‍රතිඥා දුන්නේ නැහැ කියනවා. මම දෙවියන් මරුන් බමුන් සමන බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ අනුත්තර සම්බෝධියටපත් වුණා කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියනවා. යතෝජකෝ අහම් බ්‍රාහ්මණ ඉමේ සංසත්තාන මෛත්‍රෝන සංයෝගාන යම් කලක බ්‍රාහ්මණී මේ සත්ත්ව මෛත්‍රෝණයන්ගේ මොකක් හෝ කාරණාවක් තමා තුළ නොදකින තැනදී අන්න ඒකල්ලි අතහම් බ්‍රාහ්මණ සදේවකී ලෝකේ සමාරකී දෙවියන් මරුන් බමුණු සමන බ්‍රාහ්මණයක් සහිත ලෝකයාට අනුත්තර සම්බෝධියට පත් වුණායි කියලා ප්‍රතිඥා දෙනවා කියනවා. ඥානන්ත පනමේ දසන ඥානීය වටය පහළ වුණා, දර්ශනය ඇති වුණා, නොසැලෙන විමුක්තියට පත් වුණා, අන්තිම ජාතිය නැවත ජාතියක් නැහැ කියලා බුදුරණවහන්සේ දාරනවා. එවන් උත් ඥානසෝන් බ්‍රාහ්මණය මේ කාරණාව අහලා උපාසකෙක් බවට පත් වෙනවා. එතකොට එහෙනම් මේකෙදී අපට ගොඩාක් විශේෂයෙන්ම කාරණා පහක්ම තියෙන්නේ කාන්තාවක් හා සම්බන්ධවයි. එහෙනම් කාන්තාවක් එක්ක කාන්තාවේ කටහඬ ඇසීම, කාන්තාවක සින්දුවක් ඇසීම ඒ සියල්ලක්ම මෛත්‍රෝණයකට අදාළයි. එතන පිළිසුදු බව සරක් වෙන්නේ නැහැ. ඒ වගේම මූණට මූණ බලන් කතා කිරීම ඒ කාරණාවත් මෛත්‍රෝණයට අදාළයි. පිළිසුදු භාවයක් එන්නේ නැහැ. ඒ වගේම නිවන් දකින්න පහන වෙලා දිවි ලෝකයන්ද කැමැත්තකින් වාසය කරනවා නම් එතනත් පිරිසුදු බඹසරක් නෑ. ඉතින් මෙන්න මේ කාරණා ටික අපි හොඳට ඉගෙන ගන්නට ඕනේ. එහෙම ඉගෙන ගත්තාම අපි ඇත්තටම ඒ දේවල් වලින් වෙන් වෙන්නට, ඒ කියන්නේ ඒ දේවල් හා එකතු නොවෙන්නට අපේ ශ්‍රේෂ්ඨ චරිතයට අපි උත්සාහ කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ Brahmacharya කිලිටක් කියනවා කාන්තාව. ඒතකොට දැන් මේ මේක පහක්ම විග්‍රහ කරේ කාන්තාවක් සම්බන්ධයෙන්. එතකොට නම් Brahmacharya කිලිටක්. එතකොට නම් හොඳට තේරුම් ගන්න මේකෙන් කැඩෙන්න පුළුවන් දේවල් තියෙන්නේ. සින්දු අහන එක, කතා කරන කටහඬ අහන එක, මූණට මූල කත බලලා hinaවෙත් මේ බලාගෙන ඉන්න එක, බලා ඒ කතා කරන එක. ඊළඟට කතා හින්නේ කියන්නේ සිහි කරන එක ඊළඟට. කියන්නේ කරපු කලින් කරපු දේවල්, කලින් කතා කරපු දේවල් සිහි කරන එක. මෙන්න මේ කාරණා එක ආස්වාදයක් මුක්තිය දිනසනදී අන්න එතන බ්‍රහ්මසර පිරිසිදු නෑ කියලා බුදුරණවහන්සේ වදාරනවා. එච්චරයි සූත්‍රයේ තියෙන්නේ මොනවද කෙටි දේශනාවක් තමයි කරන්න හිතුවේ. මේකේ තේරුම් ගන්න තියෙන දේවල් තියෙනවා නම් අහන්න. අර අපිට ඉන්නේ ගන්නකොට මේ කියන ගන්න දෙයක් සූත්‍රෙත් කියන විදිහට ගන්න මේ දවසේ ඉතින් මේ දරුවා අපි වාරියන බස්සේ ගා යනවා ඒකේ ක්‍රියාවන වාරියන මේ රණච්චයගේ අපිට මේ ආසිනොත් වාරියන බෑ කියන්නේ මෙහෙමයි කාය සංසග්ගේ වෙන්න බෑ ඒ දවස් උපන් කෙනත් එක්ක දවස් එක ඒ කියන්නේ අත ස්පර්ශ වීම ඇල්ලීම ඒ කාරණා කරන්න බෑ. ඉතින් අර වඩාගෙන ඉන්න කෙනෙක් වාඩි වුණා, පිළිම කෙනෙක් වාඩිනා කිව්වට අපි ස්පර්ශ වෙනවා නම් ප්‍රශ්නේ. නැත්නම් ඉතින් පුදුල වේ වාඩිලා අපි කියන්නේ පිළිම කෙනෙක් වාඩි වෙනවනේ. පිළිම කෙනා පුදුල බෙක් වඩාගෙන ඉඳි අපි ඒක ස්පර්ශ වෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඔව් දැන් අපි හිතමුකෝ පුංචි ඔබේ අපි දන්නේ නැහැ නේ පුංචි ඔබ පිරිමි ළමින්ද ගැහැලා මේද කියලා අස දරුවෙක් පිරිමි දෙවන්නේ සාසන අපි දන්නේ නැහැ නේ ඒක හරියට අභිරූප අභිස්වාද සිතකලාවෙන් දැන කියලා චතුරාර්ය සත්‍යයෙන් ජීවත් කියනවා එතකොට මේකේ තියෙන එකට අය තියෙනවනේ සිහි කරනවා කියන එක සංස්කාරයක් බලලා දැක්කොත් කියන කාරණාවන් එක්කලා බුද්ධ ආඥාව එපා කියලා බලන්න. බුදුරණවහන්සේගේ ආඥාව එපා කියලා. බලන්න හම්බුනොත් කියන කාරණාවෙන් දැන් ඒක මතහරින්න බැරි අවස්ථාවකට කතා කරන්න බැහැ. දැන් එතනදී එතනදී කියවෙන්නේ නැහැ කාන්තාවක් හමු වෙන්න යන්න කියලා. කියන්නේ කතා කර බලන්න අවස්ථාවක් ලැබුණොත් අපේ පැත්තේ නෙමෙයි මේ පැත්තේ. අපේ පැත්තෙන් ගලා නැහැ. ඊළඟට කතා කරන්න වුණොත් ඒත් ඒ පැත්තේ අපේ පැත්තේ නෙමෙයි. එතකොට අන්න අම්මා වගේ සහෝදරිය වගේ ඒ කෝණින් තමයි කතා කරන්නේ. ඒ පළවෙනි ආඥාව එපා කියන්නේ. බ්‍රහ්මචර්ය කියවම ආර්ය අෂ්ටාංගික මාර්ගයට බ්‍රහ්මචර්ය කියන එක. ඔව් තුන් කියන්නේ. ඒක ඒකේ සම්මා සම්බන්ධයක ගුණකයන් අර්ධමතරයේදී තියෙනවා. මෙතන කරතර සම්බන්ධත්ව ප්‍රතිඥා දෙන්න කියද්දී සෞසුත්‍රයෙන් මේ පංච පාදානස්කන්ධය දිහා දකින්න සම්මා ප්‍රතිඥාදේව ආයතන මේ දුන වගේ කාරණාවක් කියලා ඒ වගේ ස්ථානවල ලෞකික කළා වෙනවා නේද? සම්බුද්ධත්වයට. ඔය දැන් අතන අරහත්ත්වයට එක්කනේ පෙන්වන්නේ. එතනදී පෙන්නන අරහත්ය හෝ ආර්ය සත්‍ය. මෙතනදී ඕනම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ගේ අන්‍යතීර්ථක කෙනෙක්ගේ උනා උතුම් චරිතය. ඒ කියන්නේ ශේෂ්ඨණ චරිතය. අල්ලකරමුද්ද කරාමුද්ද. ඇත්තටම දැන් බ්‍රහ්මත්වය කියනකොට බ්‍රහ්මත්වයේ කොහොමද කාන්තා ස්වභාවයක් නැහැ. බ්‍රහ්මත්වය. එතකොට බ්‍රහ්මත්වය කියන්නේ ශ්‍රේෂ්ඨත්වය. එතකොට එහෙනම් එතනදී අන්න තීර්ථකේ වුණත් මේ ශ්‍රේෂ්ඨත්වයේ දෙන්නට ඕනේ. ඒ බ්‍රහ්මචර්යා විග්‍රහයත් එක්ක කියන්නේ ඒ ශ්‍රේෂ්ඨ භාවය කියලා. අතන පෙන්වන්නේ ආර්යත්වය තමයි. ආර්යස්ථාංග මාර්ගය කියන්නේ නේද? පරිමදේ පරිමදේ උතුම්ම කාරණා අවස්ථාන දුක පරිදරා මරණ ඉක්මවන්නේ නැහැ කියලා පිරිසිදු දකින්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉක්මවන්නේ නැහැ. මම දැන් කොහොමද? විතරක් සමන විඥානය කියන සමන බාහිර නැතිව සෝතාපන්න කෙනෙක් වගේ කාමයේ අතුරු ගන්න කියන ස්ථානේ ඒක එතන මෙතන මේ කාරණාවේ ශ්‍රමණත්වයක්මයි කතා කරන්න තියෙන්නේ. ශ්‍රමණත්වයක්ම කොහොමද ශ්‍රමණ භාවයේදී සෝතාපන්න ශ්‍රමණයයි සෝතාපන්න ගිහියයි අවබෝධයෙන් එක වුණාට චරිතෙන් දෙකක්. අවබෝධය එකයි. සීලයක් කරන සම්මේද? ඔව්. වික්ෂුන් වාදීදී සීලයක් සමාදන් වෙනවා. ඒක චරිත දෙකක් වෙනවා. එතකොට ඒ චර්යාව එක ගත්තම සෝතපන්න ආර්ය ශ්‍රාවකයෙක් කියන ඒ කියන්නේ සෝතපන්න පැවිදි කෙනෙක් කියනකොට එයාගේ වෙනස් චර්යාව ඉස්මතු වෙන්නේ කියන්නේ පැවිදි ශ්‍රමණත්වයේ කියන කාරණාව එක්ක. ඒක සෝතපන්න කෙනෙක් මේ තුන්ය සේවනය කරා කියලා මාර්ගයෙන් බැහැර වෙන්නේ නැහැ මම කරපු භ්‍රමචරි කියන එක කිව්වේ නේ අර. ඔව්. එතනදී ඇත්තම විශේෂෝත්පන්න කෙනා කියන කාරණාවේදී මේ බබසර කියන ඒ කියන්නේ මේ උතුම් චර්යාව කියන කතාව අදාළ වෙන්නේ නැහැ. ඔද්ගත පුරාණෙදි කියන්නේ ඒකෙත් එක්කෙනෙක් බ්‍රහ්මචාරී එක්කෙනෙක් අබ්‍රහ්මචාරී දෙන්නම සකදාගාමී කියනවා කියන සංස්කාරවල යාවි එන්නේ වන්නේ ඉයක් තමයි බලනවා ඒකෙන් බුදුරණවහන්සේ දේශනා කරන ශික්ෂා පදයක්ම ධර්මයක් වචන පහ හයකට කියන්න බෑ ධර්මයක් කියන්න බෑ කාන්තා පිරිමි නැති තැන දැනුවත් පිරිමියෙන් නැති තැන කාන්තාවකට බණ කියන්න බෑ වචන පහකට හයකට වගේ. ඉන්නකොට පුළුවන්. දැනුවත් පිරිමියෙක් ඉන්නකොට. ඒ කියන්නේ මේ පිරිමියා අහගෙන ඉන්න ඕන. දැනුවත් පිරිමියෙක් කියන්නේ ඒක. අහගෙන නැතුව මේ විද්‍යාවට හරියන්නේ එයා කියන කරුණු ඔක්කොම අහගෙන ඉන්න ඕන. සාමාන්‍ය නිවිති

12ක් දර මම දන්නේ කොහොම හරි ඒ ටික කියනවා. ඒ ටික තියෙනවා. ඒකේ 12ක්ද කියලා මම දන්නේ නැහැ. එතන ඒ කරුණ ටික තියෙනවා. නෑ ඒ නිකාරණක තමයි ඒ කාරණේ. අර ගණන් කරන ඉතිරියන ඒ සාරයක් තියෙනවා. ඒක විකේ දාන විකේ දාන ඔව් ඒක ගන්නකොට ඇති. මේක මේ සම්මුතිය මනුස්සයෙක් මම දැකලා නැහැ. පොතේ ඉන්නේ කතා බහ පොත් කියනවා. ඔව් ඒක අම්මාගේ කියන කාරණාවේදී අම්මා කියන ආදරය නුනතුව වෙන්නේ අම්මා කියන ආදරයේ දුරගතිය කියන්නේ Thank you. ඒ සාමාන්‍ය පරිගණනය ගැන කියන එක. ඒකෝට අපි මෛත්‍රී සිත්යේ වදනකොට ඉස්සනට ඒක ඉස්සනට පතුරවනකොට එතකොට අපිට මේ උපාදාන වෙනවානේ මනසට වෙනවානේ ඒගොල්ලෝ සැපේට පත් වෙනවානේ සැපේට මොකද වෙනවානේ කියන දේවල් එක සමහර වෙලාවට මානසිකාර වෙනවා එතනදි මෙහෙමයි ඇත්තටම දැන් මෛත්‍රී හිතේදී එයාලා සැපවත් වෙත්වා කියලා හිතන එකයි යම් කිසි කෙනෙක් කම්සප ලබනකොට ඒක ඒකින් ආස්වාදයෙන් මම්බුක් කියන එකයි දෙක. ඒ කියන්නේ එයාලා සපවත් වෙත්වා කියලා කියන්නේ. එයාලා සපයෙන් සපවත් වෙත්වා කියන්නේ අපි අපි තුල හැඟීමක් ඇතිනේ. හැබැයි එයාලා විඳින කම්සපේ මං ආස්වාදයක් විඳිනවා. මුදිතාව තමයි. ඒ කියන්නේ ආස්වාද භුක්ති විඳින එක නෙමෙයි. එයාලගේ සැපයට කැමති වෙන එක මුදිතාව. එයාලගේ සැපයෙන් මං ආස්වාදයෙන් භුක්ති විඳිනවා නම් අන්න එතන එතනමයි තුන. ඒ කියන්නේ අපි ආස්වාදයෙන් භුක්ති විඳිනවා. මුදිතාවය ආස්වාදයයි දෙක මේ මේ ඒ ආස්වාද ජනකමයි දෙක. සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් ඉන්න අවස්ථාවන් දෙන්නේ. හ්ම්. කවුරුනම යන්නේ. දෙපැත්තම යන්නේ නැහැ. දෙපැත්තම යන්නේ. තමන් ආස්වාදයෙන් ඉන්න බෑ මුතාවක් ඇති කරගන්න පුළුවන්. නැත්නම් මුතාවක් නැත්නම් විද්‍යාවක් වගේ පැත්තක්. හ්ම්. ඒක තමයි. පස්තරකේදී දැනෙනවා. සංස්කෘතිය හත්වෙනි කාරණාවේදී විද්‍යාව පාඩම් කරගන්නට සම්බන්ධව පිළිගන්න වෙනක සම්බන්ධව මේ අපි පාඩම් ඒ ඒ අපේ පැත්තෙන් පාඩම් කරගෙන ඉන්න එකයි අපි තවත් එක්කෙනෙක්ව ඒ සම්බන්ධව අනුමෝදන් කරගෙන එකයි දෙකම බලපාන දෙකම බලපාන තවසෙන් පැත්තට නම් මොකද්ද සං උපක්ලේශය කියන්නේ නැවැදි ක්‍රම උපක්ලේ ඒකේ තියෙනවා කාරණා උපක්ලේශයක් නේද උපක්ලේශය ප්‍රතිසම හැබැයි මේ දී කෙනෙක් කියන එක නෙමෙයි ගමන් කයිදිස කයිදිකට අවවාදයක් දෙනකොට තනිකරම කතා කරන්න නැත්තේ ඒ චර්යාව විතරයි දී කෙනෙකුට කතා කරන්න පුළුවන් අපි නිකම්ම අර යනවා ඒ හඬට. කාන්තා හඬට යනවා. අනිකයිදී ඒ ආස්වාදජනකවට අපි අර්ථය යනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි හඬට විහිල්ලා අර්ථය යනවා කියන කාරණාවේදී ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක ආස්වාදී භුක්ති විඳිනවා. අන ඒ කාරණා අපිට කොහොමද සියල්ලම ඉක්මනේ ඒ සනත් එතකොට දැන් එහෙම කෙනෙකුට හරි එහෙම අහනකොට ඒ ඒ ඒ ශබ්ද රසයේ අර්ථ රසය හරි නිරන්තර ගන්නවා නම් ඒක බලපෑමක්. ඔව් එතකොට බලපෑමක් නෑ. අරක ආස්වාදේ නේ. නමුත් අපි ඔය වංචනික ධර්මයක් කරගන්න හොඳ නෑ. අන්න එක වැඩේ. මේකත් එක්ක ඉතින් හොඳට තේරෙනවනේ දුරකතන ඒ කාන්තාවගේ හඬ හඬ එකයි. එයා මේකම මයික්‍රෝවේව් එකයි. එයා ආස්වාදජනක බව මුත් වෙනවා. අපි අපි වංචනික ධර්මයක් ඇටියට අපි සමහරවට යනවා මේ ධර්මයේ කියලා දෙන්නේ. නැත්තම් අපි ධර්මය අහන්නේ. ධර්මයේ කතා කරන්නේ. ඒ කියන්නේ අපි වංචනික ධර්මයේ කියන ඒ කාරණාවට යනවා. උපාදයෙන් නම් ඔප්පේට කරගන්න බැහැ. ඒක ආස්වාදය කියන්නට ඇහිමස්පාන ආස්වාදෙත් එක කියන්නේ. ඒ කියන්නේ ඒ හඬ අහන්න කැමති. දැන් අර සාමාන්‍යයෙන් දැන් මෙතන කියනවනේ දැන් අරව නැතුව කියලානේ. දැන් දැන් එයා අහන්නේ හඬ අහන්නේ මෛතුන සේවනය කරන්න ඕන කියන අදහසින් නෙමෙයි. අන්න ඒක හිතේ තේරුම් ගන්න ඕනේ. දැන් ඒවට වෙනම කරුණු ටිකක් කියවනේ මුලින්. මෛත්‍රීන සේවනේ සම්බාහණේවා කියවනේ. ඒතකොට හඬ අහන්නේ මෛත්‍රීන සේවන කරන අදහසින් නෙමෙයි. හැබැයි ඒ හඬෙන් ආස්වාදයක් තියෙනවා. බණුන් නෙවුවත් ආස්වාදයක් තියෙනවා. ඒ හඬේ. එතකොට ඒ අන්න ඒක බ්‍රහ්මචාරී කිලුටක්. ඒක ධර්මයේ කියන්න හරි කාන්තාවගේ ප්‍රශ්නයක් කතා ඒ කියන්නේ ඒ මොනවා හරි දෙයක් දැන් මේක හැඳීමක් කියනවා. සිනාසීමක් කියනවා. කතා කරන එකක් කියනවා. ගායනා කරන එකක් කියනවා. මේ හැම එකක්ම කියනවා. ඒක හැඳීම කියන දුකක් කියන සරලවම දැනගන්න ඕනේ. අදාළවට නම් ප්‍රශ්නයක් කියන පිළිදක් බලන්න ඕනේ. එතකොට අපි ඒ කොහොමත් වලි කතා කරන්න නැති රටවල් එක්කනේ. ඒ කියන්නේ පිළිමේ දැන් මම පිරිමියෙක් එක්ක කතා කරන්න තියෙන්නේ. ඒකට එයාට තේරෙන්න කතා කරන්න ඕනේ. ඇත්තටම ගත්තොත් හරියම මේ මේ අර්ථයත් එක්ක ගත්තොත් මම ඔක මේ ළඟදී දේශනාවලදී කියුවා. කාන්තා කියන්නේ කාන්තාව කියන්නේ ලෝකේ ඕන කෙනෙකුට ලෝකේ ප්‍රශ්නයක් පෞල් ප්‍රශ්නයක් විසඳන්න පොලිසියට යන්න ඕනේ. ග්‍රාම සේවක ළඟට යන්න ඕනේ. නැත්තම් අසනීය ප්‍රශ්නයක් නම් වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේ. සැබෑම අර්ථයෙන් පැවිද්දා කියලා කියන්නේ මේ ඒ පස්ව හෙදෙන එක නෙමෙයි. සැබෑම අර්ථයෙන්. සැබෑම අර්ථයෙන් පැවිද්දා කියලා කියන්නේ නිවන් මාර්ග කතා කරන කතා කරන එක විතරයි. දැන් බලන්නකෝ බුදුරන් වහන්සේ ළඟට ආපු කට්ටිය බුදුරන් වහන්සේ කතා කරන්නේ මොනේම ධර්ම අවබෝධ කරන නිසා. ඒතකොට දැන් අර ඔය කතාවල තියෙන්නේ දරුවෝ මැරිච්චේවා ඒ සිද්ධි ඔක්කොම කතාව කියනකොට දැන් ඒව ගැන මුකුත් කියනවා නේද? එයාගේ නුවණ අවදියට මොකක් කරේ කියලා. දැන් අද ගොඩක් කෙනාවට තියෙන අපි අර කයි හදන්දේ ඔක්කොම අහගෙන ඉඳලා මේ ඒකට සාධාරණ විදිහට කියන්නේ. ඒ ප්‍රශ්නේ විසඳන එක සම්පූර්ණයෙන් අදාළ නුවණ වර්ධනය වෙන්න යමක් කියන්න විතරයි ඉඩ තියෙන්නේ. නැතුව අර ප්‍රශ්නේ මොකද්ද කියලා හරිනින්න එක අදාළ නැහැ. ඒ කියන්නේ ඇත්තම ගත්තොත් සැබෑම ශ්‍රමණත්වයට ඒ ප්‍රශ්නේ විසඳන එක අයිති නැහැ. සැබෑම ශ්‍රමණත්වයට. පවුලේ කෙනෙකුට වුණත් ඇත්තටම ගත්තොත් ඒ අදාළක් නෑ. සාමාන්‍ය මට නම් කිසි කෙනෙක් කතා කරන්න දෙන්නේ නෑ. මම කතා කරන්න යන්නේ නෑ. ප්‍රශ්න කතා කරන්නේ නෑ. පවුලේ ප්‍රශ්නවත් අනිත් ප්‍රශ්නවත් මොනවා හරි දෙයක් කියනවනම් මොනවා හරි කාරණාවක් කියනවනම් ඒ කාරණාවට ධර්මය කියන කාරණාවෙන් නුවණ වැඩෙන්න යාට උපකාරයක් කරන්න ඕන නිසා. මෙන්න දේවල් කරන්න හරියන්නේ නෑ. කොහොමද හදන්න පුළුවන් කියන වැඩ නතු කියන්නේ කොහොමත් කතා කරන්න පිළිමේ කියනවා. පිළිමේ කියනෝනේ කියන්නේ පිළිමේ අහගෙන ඉන්නවා. දැන් පිළිමේ නිකන් ඉඳලා හරියන්නේ. ඒකයි දැනුවත් පුරුෂයෙක් කියන්නේ. එයා අහගෙන ඉන්න ඕනේ කියන එක. දෙපැත්තම කියන එක ඇහෙන්නට ඕනේ. ධර්ම කාරණාවක් අහනකොටත් හැලි කියනකොට හගලින්න මාරුණා. ඈ ඔය හැලි මම කල්පනා කරන්නේ කොහොම හගලින්නේ කියලා. ඒ කියන්නේ ධර්ම කාරණාවක් කියනකොටත් අර හැලි ඌ ගාලා කියන එක හගලින්න බෑනේ. ඉතින් අර හැලි හගලින්න කොහොමද? ඔන්න ඔය හැලි හගලින්න තමයි අවසානයේදී සිවුරට පැත්තක තියලා යන්නේ. වෙන විදිහට රසාත්මක විදිහට කියන්නේ කතන්දර දේශනා. ඔව් අන්න ඒක ඇදෙවි. ඒක සංසාර මුදගන්නේ ස්වාමීන් වහන්සේ. ඔය අපි දැනගත් නොදැන දැනගත්තානේ කාන්තාව විහිණිය කියන්නේ සාංශාරික බැඳීමක් තියෙන එක. ඕකනේ මතුවේ. ඔව් ඒක මම බුදුරණවහන්සේ දේශනා කරන අඟුත්තර නිකායේ පළවෙනි සූත්‍ර ටිකේම තියෙන්නේ. පුරුෂයෙකුට ස්ත්‍රියකගේ රූපය හඬ ගන්ධය රසය පහස තරම් වෙන එකක් නෑ කියලා. පුරුෂයාටත් ඒ විදිහටම අනිත් පැත්තෙන් නෑ කියලා. ඉතින් ඒක ස්වභාවය. පංචකාම ගුණම කාන්තාවගේ තියෙන. ඉතින් ඒ නිසා ඒක ස්වභාවය. ඒක විදීමනේ අපි කරන්නේ මේ ඒ සංසාරී පුරුදු විදීමනේ අපි කරන්නේ. පුරුදු ගැඹුරු දැකීම තමයි ඔතන. ඒවල දේශාකරණය කරන්නේ සුත්‍රය. ඇත්තටම ඉතින් ඔය හැලිය අනේක අදාළම නෑ. ඇත්ත කියන සෙකටන්ගෙදි මම දැකලා නම් කල්පනාවෙන් දරන්නේ මේ කාන්තාවක් සහ දීවිද ඒ නැත්නම් සංසාර ගමන තුල අපි මෙතෙක් කල් ලැබුණේ කාන්තාවක් එක්කමයි. ඒක අපේ සංසාරේ ප්‍රවෘත්තියදී හ්ම් ඒක අමාරුද පුළුවන්, ඉල්ල වෙන්න පුළුවන්. ඒකෝට ඒක තමයි අපි ගාගෙන පළවෙනි දේ. ඒක තමයි ගෙනියන්නේ. ඒක තමයි බෙදාගන්න ඕනේ. දැන් ඇත්තටම දැන් පරමත කියපු කතාවෙක මට ලස්සන කාරණා මතක් වුණේ. කාන්තාව එක්කනේ ඔක්කොම මේ පැවැත්ම උප්පත්තිය හැම තැනම තියෙන කාන්තාව එක්ක කාන්තාවත් එක්ක තියෙනවනේ. එතකොට මේ පැවැත්ම ඉක්මන වැඩපිළිවෙලකට යනකොට සම්පූර්ණයෙන් ඒකේ අනිත් පැත්ත තමයි යන්න තියෙන්නේ. ගොඩක් කරගන්න මේ අපිට අර අර වටේ දිගට ගෙවල් වලින් හරි ප්‍රශ්න කරනවා. ගෙවල් වලින් අපි ඇඟිලි ගැහුවොත් තමයි එන්නේ. අපි ඇඟිලි ගහන දේ තියනනම් අපි කෝල් කරන්න දේ තියනනම් අපි කතා කරන දේ තියනනම් මැරෙන්න නම් වෙලා කතා කරනවා මෙන්න මේ පණ ආදිනවා පොඩ්ඩක් මේකට උපකාරයක් කරන්න කියලා. නැත්තම් ඇත්තටම කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩාක් අසාධ්‍ය වුණාම කතා කරනවා හැරෙන්නේ. නැත්තම් කණ්ඩ නැත්තම් කතා කරනවා හැරෙන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් කතා අපි කතා කරන්න ගියොත් තමයි කතා කරන්නේ. අම්මයි පුතයි එකතු වුණා නම් පැවිදි වෙලා ආය කතා කරන්න දෙයක් නැහැ. පුත් මොකද මාත පුත් සූත්‍රය තියෙන්නේ. අම්මත් මහල්ලා පුතත් මහල්ලා බුදු සාසනය. දෙන්නම මෛතුන සේවනය කරා නම් එකතු වෙලා. අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ. අනිත් එක අම්මා පුතා කියන කතාවත් අතහරිමුකෝ. අම්මයි පුතයි මහාන වෙලා නිවන් දකින්නේ. ඉතින් අනිත් අය ගැන කතා කරන්න දෙයක් නැහැ. लोकेकायत्न लोकेकायत्न दस ग्राम बोले इतना खांटक या किलके ब्रह्मचारी खांटक एकांत